හැම භාවනාවක්ම නිවැරදි. හැබැයි සරලව වඩන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි ජීවත් වෙනකොට රස්සාවට යනකොට, ගෙවල් වල ඉන්නකොට මේ මිනිස්සුන්ගේ අඩුපාඩු මොකවත් දකින්නේ ඒ එකක්වත් අඩු නැහැ. ඒ අඩුවක් වශයෙන් දකින්න මමයි අඩු. මිනිස්සු කෑ ගන්නවා ඒ එකක්වත් අඩු නැහැ. ඒ shabdට ඔරොත්තු දෙන්න මම දක්ෂ මගේ අඩුවක්. ඒගොල්ලෝ කෑ ගන්නව නෙමෙයි. ඒ කෑ ගන්න පරිසරයට ඔරොත්තු දෙන්නේ නැති තරම් මම දුර්වලයි. මගේ අඩුවක්. එහෙම සියලුම දේවල් තමන්ගේ අඩුව තමන්ගේ දුර්වලකම් කියලා ගන්නවා ලෝකේ කිසිම කෙනෙක් කියලා දකින්නේ සම්මාදිට්ඨියක් මේක නිවැරදි දැක්මක් දැන්නත් ප්‍රශංසා කළත් දෙකම කුසල අකුසල වශයෙන් ගන්නවා කුසල අකුසල ප්‍රශංසා එනවා මිනිස්සු පාරාට්ටු කරනවා මෙඩල් දෙනවා මේ ප්‍රශංසා කරලා ලියුම් ලියලා දෙනවා ඒවා ගන්නකොට කුසල් පරිසම් දෙනවා බයිනවා තරවටු කරන ඉන්ටඩික් කරනවා ඒවා ගෙනකොට ඒක ඔක්කොම අකුසල් පරිසම් දෙනවා කුසලයක් පරිසම් දෙනවා අකුසලයක් පරිසම්. මේ දෙක විතරයි දකින්නේ. අරයා මේම කළා මෙයා මේම කළා ඒවා මොකවත් දකින්නේ. ඒක තුලින් සම්මා සෝතේ වඩනවා. කවුරු මොන විදිහට කතා කළත් අපි ගරු කරනවා. අපිට සත්තුන්ගේ නම් කියලා කතා කරන්නේ. එයාට අපි මාත්‍යා කියලා කතා කරනවා. කෑම කෑවද කියලා අහනවා ආශිර්වාද කරනවා එයා ගැන වෙන කෙනෙකුට කතා කරනකොට යාර ඕම ගරු කරලා කියනවා බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් අපි අඩුපාඩු දැක්කා මේක මූණට කතා කරලා ඒක නිවැරදි කරන කෙනෙක් කවදාවත් තමන්ගේ යට තින්න කට්ටිය වැරදි කරනවට කැමති නැත් තරවටු කළා කොහොමද අදා ගන්නවා තාත්තා වාගේ වගකීම් දරන කෙනෙක් හොඳ ශ්‍රේෂ්ඨ ගුණධර්ම අපේ දෙමව්පියවත් අපේ අඩුපාඩු එහෙම ඇදුවේ නැහැ මේ මාත්‍යා යටතේ ඉන්න අපි වාසනාවන්ත ඔහොම ගුණකතනයක් කරනවා ඒක කවුරු හරි රෙකෝඩ් කරලා එයාට දුන්නාම එයාට වාකණ්ඩ වෙන්නේ. එයා හිතන මෙච්චර බයිනවා මේ මිනිසුන්ට. මේ මිනිස්සු මං ගැන මෙහෙමද හිතන්නේ. කොච්චර හොඳ මිනිස්සුද. එහෙනම් මං ටිකක් වෙනස් විය යුතුයි. එයා හැදෙනවා. ලෝකේ කිසිම කෙනෙකුට අඩුවක් කියන්නේ විසිම කෙනෙකුට දොස් කියන්නේ එලා දකින්න විවේචනය කරන්නේ නැතිතන ඕපදූප කතා කරන හැමෝටම හොඳ කියනවා සම්මා වාචාව නිවැරදි කතාව කවුරු මොන විදිහට ජීවත් වුණා මොන විදිහට හැන්දත් මොන පාටි ෆන්ක්ෂන් වලට ගිහිල්ලා නටලා අරව මේක කළ විකාර කරුවත් අපි කවදාවත් මත්පැන් බොන්නෙත් නැහැ ඒ වගේ විකාර කරන්නෙත් නැහැ පිළිවෙලට ජීවත් වෙන මැරෙන බව අපි දන්නවා ලෙඩ වෙන බව අපි දන්නවා වයසට යන බව දන්නවා කවදාරි මේ බැලුම් බෝලෙන් උස්ම ටික ගියාම එක්තැනම වැටෙනවා මිනිස්සු වල දානවා නැත්තම් පුච්චනවා අපි ඒක දන්නවා ඒ නිසා ඕනට වඩා උඩපයින් වැටුණා මනතුරු වැඩි සීලය තුල විනය තුල පිළිවෙලට ඉන්නවා. අපි කියනවා අපිට ටිකක් අගුණයි ඒවා. ඒ නිසා අපි ගන්නෙ නෑ. අපිට ටිකක් ඔරොත්තු දෙන්නේ නෑ. ඒක නිසා අපි බොන්නේ නෑ. නැටුවාම හරි අමාරුයි. තේට්ටු ඒ නිසා නටන්න විදියක් නෑ. ඕගොල්ලෝ නටන්න. ඕගොල්ලෝ මේ සසරේ දුක තේරුන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ නටන්න. ඒ විදිහට අපේ විනය සීල තුලින් කම්මන්තේ වායාම හදනවා අපි. කිසිම කෙනෙක් පිළිබඳ හකටියුත්තක් හිතන්නේ නැහැ. කිසිම කෙනෙක් පිළිබඳව අනවශ්‍ය දෙයක් කල්පනා කරන්න රාගික දේවල් තෘෂ්ණාධික දේවල් ලෝභ දේවල් පරිගන්න දේවල් මොකවත් කල්පනා කරන්නේ සම්මා සතිය වඩනවා සම්මා සමාධිය වඩනවා මේක රස්සාව කරගෙන ජීවත් වෙලා ලක්ෂණට හැම හැම මොහොතෙම වඩන්න පුළුවන් එකක් සතර සතිපට්ඨානය ආර්ය අෂ්ටාංගික මාර්ගය මං හිතන්නේ මීට වඩා කමඨාන භාවනාවක් මේ ලෝකේ නැහැ කියලා නිවාඩු දාලා උදකලා වෙලා වාඩි වෙලා ඇස්වාගෙන උස්ම රැල්ලේ සිත පීටවනට වඩා නිවාඩුව කැන්සල් කරලා මුළු දවස පුරාම ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න පුළුවන් අර නිවාඩු දාලා පැයක් විතර ගලවඩ වාඩි වෙනට මේක ශ්‍රේෂ්ඨයිනේ. පැය 12ක්ම වඩලානේ. හැම මොහොතෙම හැම වෙලාවෙම ඒ රක්ෂාවත් එක්ක වඩනවා. ගෙයත් එක්ක වඩනවා, සමාජයත් එක්ක වඩනවා, යාළුවොත් එක්ක වඩනවා. පැය 24ම වැඩිලා, හැම ඉරියව්වෙම වැඩිලා. පුරුදු කරන්න. වඩලා බලන්න. චරිතය විශාල වශයෙන් වෙනසක් වෙනවා. ඒ වෙනස අත්දැකපු නිසා මම කියන්නේ. බලාගෙන ඉඳී ඊට වඩා අද මම වෙනස් කියලා මට දැනෙනවා. පෙරේදට වඩා මං සෑහඳ වෙනස්නේ. ගිය සතියේ මම නෙමෙයි හිටියේ වෙන කෙනෙක් නේ. සම්පූර්ණ වෙනස නිකන් විනිවිද පේනවා. විනිවිද පේනවා. මම හිතන විදිහ විකාර භෝජනේ කියන කෙනේ අපි දැන් පොත ඉරගෙදර ඉන්න කට්ටිය ඔක්කොම කූඩු කරලා ඒගොල්ලන්ට කෑම එක වෙලා දෙන්නේ. දැන් විකාර අකුසම රටන මේකේ තියෙන කම්බි කන්න බෑ. කපරාදු ගලවලා කන්න බෑ මිනිස්සු. ඒකට කොහොමද තිකල් දැකලාන්නේ? දැන් එයා රාත් වෙලා. නේද? ඒක නම් රස තෝෂණාව අඩු කිරීමේ බලාපොරොත්තු වගේ නේද? ඔව් කොහොමද පුතා ඉඳ කිතර රසට හම්බෙන්නේ අලුන් අඟුල් හම්බෙන්නේ නිකන් තම්බලා දෙන්නේ. හැබැයි මේ මොනම දේ දුන්නත් ඒ අඩුපාඩු හැදෙන්නේ නැහැ. දැන් උදේ ඉඳලා රෑ වෙනකම් තැබෑරුමේමයි. ඒ මනුස්සයා හෙලිකොප්ටරෙන් අරන් ගිහලා සාරාකාන්තාරේ බස්සල එනවා. තැබෑරු නෑනේ. ඒක පෙරන්ඩත් ඒ මනුස්සයාට උපකරණ නෑ. දැන් සුරාව කොහොමද රැකිලන්නේ? නමුත් ඒ මනුස්සයා රාත් වෙන්නේ නෑ. හම්බුනම ආයි බොනවා. ඒ වගේ මේක හැදෙන්න තියෙන්නේ මේ පරිසරය අයින් වෙලා නෙමෙයි. එතනමයි. දැන් පුතාට මෙතන ඉන්න බෑ කාරණාන්ටලගේ කරදරයි. දානේ හරියට ලැබෙන්නේ නැහැ. එතන විවේකී හදි බඩක් වැඩි. හැබැයි හදන්න නියම තැන ඒකමයි. සිත අකමැති වෙන්නේ මොනවද? එතන තමයි අඩුව තියෙන්නේ. එතනම හදන්න ඕනේ. දැන් සිත කැමැති වෙන තැන ප්‍රශ්න අඩුයිනේ. ඒ කියන්නේ අඩුපාඩු එළියට එන්නේ නැහැ. ප්‍රශ්න වැඩි තැන සිතට අපහසු තැන් වල ප්‍රශ්න වැඩි. ඒතකොට සිතේ අනුපාඩු ඔක්කොම එනවා. ආම්බුරු වලට බයින්ද හිතෙනවා, පොදුරන් දෙතෙනවා. මේ අසනීපයි වාගේ බඩ අල්ලාගෙන බොරුවට නිදා ගන්න හිතෙනවා. අයි බඩේ කැක්කම අතු ගන්න දෙයක් නෑ. ඒතකොට Taman තුල තියෙන මේ කපටිකම්, ඔරබොරු වංශ ඔක්කොම දැන් මතු වෙනවානේ. මේ මතු වෙන මතු වෙන ඔක්කොම ටික නිරෝධ කරනවා නඩන්න ඕනේ. නෑ මම හදනවා. ආම්බුරු අක්කරයක් අතු ගන්න එක මම අක්කර දෙකක් අතු ගන්නවා. අතු ගන්නයි ආම්බුරු මට යම් කිසි දෙයක් දෙනවා. දැන් මගේ සිත එකඟ නෑනේ. එකඟතාවයටපත් කරනවා. හිත කැළඹෙනවා. ඒ කැළඹෙන එක ඒක තුලින්ම නිවෙන්න හරිනවා. ආන්දර මට නිතරම බයින බැනුම් ආන්න මුන්වන්සේ ළඟට යනවා. ඉතින් මුන්වන්සේ එක දවසක් බනින්න. ඇඳලා කියන ස්වාමීන් හැමදාම මුන්වන්සේ බයින අද බැන්නේ නැහැ. අමතක වුණා. ඒක මතක් කරන්න කැමති. මොනාලි බනින්න. ඉතින් කල්පනා කරන බනින්න මගේ අඩුව තියෙනවා. බැනුම් ආන මේ මනුස්සයා අඩුව හැදිලා අන්න බලන්න. එතනම ඉඳලා හැදෙන හැටි. ප්‍රශ්න ගැටලු හැමතැනම තියෙනවා. දැන් අපි මෙතනින් ගියා. ගියේ තනක් ගැටෙනවා. දැන් මෙතන දැන් පුතාට ඉන්න බෑ කියමුකෝ. මේ ලෝකෙ කොහෙවත් ඉන්න බෑ කියලා තමයි මම සාතිකයක් දෙන්නේ. ඇයි? මෙතන අඩපාඩු ඔරොත්තු දෙන්නේ නැහැ කියලා කියන්නේ ලෝකෙ අනිත් තැන් වලත් ඔරොත්තු දෙන්නේ නැහැ. ඇයි මේ අතරමා භූතයම මෙතන තියෙන්නේ. මේ නාම රූපම මෙතන තියෙන්නේ. දැන් මෙතන ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉඳලා. එතනට ගියාම ගෙදර කට්ටියත් එක්ක ඉඳලා. කලාවට ගියාම සතුත් එක්ක ඉඳලා. රිලව් කරදරයි කුරුල්ලෝ කෑ ගන්නවා සර්පු ඉන්නවා. එතනත් කරදරයි. ඕකේ කොහෙවත් ඉන්නේ. හැබැයි යම් කිසි තැනක එයාට ඉන්න පුළුවන්. මෙතන ජීවිත කාලෙම ඉන්න පුළුවන්. මැරෙනකම්. එයාට ලෝකයක් නැතනම ඉන්න පුළුවන්. එයා ඒ ලෝකේ තියෙන මේ අර සමීකරණය දන්නවා. පතිරූප දේශ වාසෝත්ති කියලා කියන්නේ දියහැලි තියෙන ලස්සන සුන්දර ප්‍රදේශයක් තියෙන මාර්ගඵලලාභ උත්තමය පිරිච්ච තැනක් නෙමෙයි. පතිරූප දේශ කියන්නේ මම මේ දැන් වර්තමානයේ ඉන්නේ කාලේ දීපේ දේශයේ කුලේ මව කවුද තිරණය කළ කර්මය මම කරපු දේ තීරණය කළා. එතකොට මට මේ ඔක්කොම කර්මානුරූපීව ලැබිලා තියෙනවා. මේක තමයි ප්‍රතිරූපදේශය. එහෙනම් මම මේ පේන දේවල් තුලින් මගේ කෙලස් ටික හදා ගන්න ඕනේ. ඇයෙන දේ තුලින් මගේ අඩුපාඩු හදා ගන්න ඕනේ. දැනන දේ, ඇඟෙන දේ, සිතෙන දේ මේ ආයතන හයන්නේ කර්ම හැදෙන්නේ. ආයතන හයෙන් තමයි මම ඉපදෙන්නේ නේද? කර්ම හැදෙන්න වෙනස ආයතන හයම වාලා කර්මයක් හදන්න කුසලයක් වූ අකුසලයක් හදන්න බෑ. ආයතනයෙන් තම කර්ම හැදෙන්නේ. ඒතකොට මේ ආයතන හයේ අඩුපාඩු ටික මට මෙතන ඉඳලා ගන්න පුළුවන් නම් එයා ඉන්න ලෝකේ හොඳම ප්‍රතිරූප ප්‍රදේශය සුදුසුම ප්‍රදේශයක. එහෙනම් මේ ලෝකේ හැමතැනම ඒ ඒ අයට සාපේක්ෂව ප්‍රතිරූප ප්‍රදේශ තමයි. ඔක්කොම ඉන්නේ සුදුසු තැන. ඒගොල්ලෝ දන්නේ නැහැ අපි මේ සුදුසුම තැන ඉන්නේ කියලා. අඩු ටික අදාළ සාමාන්‍ය භූමියේ පීඨීම ප්‍රශ්නයක් වෙන්න බෑ කෙනෙකුට. උල උඩ උල බයිද්දි rahat වෙන්න පුළුවන් නම් සාමාන්‍ය භූමියක මං හිතන්නේ ඒ තරම් අමාරු තැනක් කොහෙවත් නෑ ලෝකේ. බැරි වෙලාවත් අපි පාම් පෝරුවක් ඇතුළේ රිංගලා ඉඳලා භාවනා කරනවා නම් එතන භූමියේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි එච්චර මේ බොළඳ වැඩ අපි කරන්නේ නැති නිසා භූමියේ ප්‍රශ්න තියෙන්න බෑ. විශ්ව ශක්තිය කියලා කියන්නේ පාසක මාත්‍ය ඒක මේ හැම තැනම තියෙන එනර්ජි පාටිකල් එකක්. ඒ එනර්ජි පාටිකල් එක මේ ස්ථානික ස්ථානයට වෙනස් වෙන්නේ නැහැ. අර තමන්ගේ කයේ තියෙනවනේ ශක්ති පද්ධතිය. ඒ ශක්ති පද්ධතියේ තියෙන කැපැසිටි සිටියකට අනුව ඒ ලෝකේ තියෙන එක වෙනස් වෙනවා. එහෙමයි වෙනස් වෙනවා. දැන් ගාකට හැමදාම කැත විදියට කුණු වර්තෙන් බැනලා බලන්නකෝ කසන. මල් පිපෙන්නේ නැහැ. මල් පිපුණාට අර ගිය කන්නේ වගේ gediy හැදෙන්නේ නැහැ. ගාට තරහා ගිහින්. ඒ වගේම ගහට ආදරෙන් කතා කරලා බලන්න. ආශිර්වාද කරලා බලන්න. හොඳට වතුර දාලා බලන්න. ඒ අතුවේම කොළේම හත ගාලා බලන්න හැමදාම. නියමෙට මල් පිපිනවා. අර කන්නට වඩා මේ කන්නේ මේ ගෙඩි වැඩි. එහෙනම් මේ ලෝකේ මේ හැමදේම අපේ සිතට අනුව වෙනස් වෙන්නේ. මම දුස්සීල වෙලා මෙතන වාඩි වෙලා හිටියොත් මේක එන කට්ටිය ඔක්කොම අඩු වෙනවා. ධාරිකය අඩු වෙනවා. මේක ගස්කොළන් ඔක්කොම වේලෙනවා. වයින් නැහැ. විනාශ වෙනවා. මම ලෝකෝත්තරව ධර්මයේ හොඳට අවබෝධ කරගෙන නිතරම ලෝකෝත්තර සිටිවිලි වලින් හිටියොත් මේක හැමදේම හම්බ වෙන ගස්කොළ අගස්සනයි. මේ හැමදේම සුන්දර වෙනවා. හැමදේම ලැබෙනවා. එහෙනම් තමන්ගේ ಗುಣධර්ම මත තමයි ඒක තීරණය වෙන්නේ. ಗುಣධර්ම වැඩි කෙනා කීරිවණේට ගියාම කීරිවණේ හරි ලස්සනයි. ඊතුවා මිතර මෙච්චර ලස්සන තැනක දෙන්නේ උන්වහන්සේගේ. අයි උන්වහන්සේ කර ಗುಣවලට ඒක ලස්සනයි. ඒ කටුපගර වුණත් ලස්සනට පේනවා. ඇත්තටම මේ ಗುಣ නැති කෙනෙක් ලස්සන දිය හැලි තියෙන නිල් තනකොළ තියෙන හොඳ තැනකට ගින් හිටියත් හරියට අවලක්ෂණ. ඒක අර මානසිකත්වයට ඒක විකෘතියයි. එතන පරිසරය සුදුසු නැහැ. ඒක ಗುಣ මත තීරණය වෙන්නේ. බුදුහාඳුරුව සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්නකොට මේ චුන්දසූකරයා මේ සත්තු මෙරුවේ කොහොමද? නේද? එතකොට දැන් ගෞතම බුදුහාඳුරුව සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්නකොට උන්වහන්සේ ළඟ ඉන්න කට්ටිය කොහොමද වැඩෙන්න එපා දැන් උපාසක මාත්‍ය කියන විදිහට. ඒක දේවදත්තාඳුරුව ගල් පෙරලන්න මේ බුදුහාමුදුර ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළේ කොහොමද? ඒ සිතුලි පාලවණේ කොහොමද? ඒක එයාට සාපේක්ෂව. එහෙනම් රාතන් වහන්සේ ළඟ නමක් හිටියත් අපි වඩන්න නැත්නම් ඒක වැඩෙන්නේ මේක අනිත් අයගේ රෙකමන්ඩේෂන් එකකින් යන මේ ගාමන් ජොබ් එකක් නෙමෙයි මේක. මේක අපි වඩලා යන්න ඕන එකක්. තනි තනියෙන් වඩන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ උන්තම ශ්‍රාවකයා, අග්‍ර ශ්‍රාවකයා. නමුත් වැඩි වෙන්නේ නැත්නම් රහත් නෑ. එයා සෝවාන් විතරයි. වැඩි වෙන්නේ නෑනේ. බුදුහාමුදුර ළඟ තමයි රාගවල් දෙකම උපස්ථාන කරන්නේ. ඒකට හම්බෙන්නේ නෑ ඒක. කියලා වඩන්න ඕන ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. සමහර විට ඔක්කොම දුස්සීල වෙන්න පුළුවන්. එක්කෙනෙක් රාත් වෙන්න පුළුවන්. එයා වඩලා. එතකොට අරයාගේ ප්‍රශ්න මොකක්වත් එයාට තිබිලා නැහැ. මේ ලෝකේ ප්‍රශ්න නැහැ උපාසක මාත්‍ය. අපි තමයි ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. මේ ලෝකේ ප්‍රශ්න නැති නිසා ඒක ප්‍රශ්නයක් කරගෙන අපි. දැන් මිනිස්සු මේ හොරකම් කරන එක අපට ප්‍රශ්නයක්ද? අපට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක දැන් අපි බඩමුට්ටු එකතු කරුවොත් නේ හොරකම් වෙන්නේ. අපි මොකවත් එකතු කරන්නේ නැහැ. මම හොරකම් කරන්න මොනවද මාව තමයි හොරකම් කරන්න වෙන්නේ මාව අරන් ගිහලා කන්න බොන්න දෙන්න ගියාම ওই මනුස්සයා කල්පනා කරනවා ආයි මිනිස්සු හොරකම් කරන්න ඕනේ නැහැ කන්න දෙන්න එපා තුන් බලන්න අපි බඩමුට්ට එකතු කරපු නිසා තමයි හොරකම් වෙන්නේ ඒකට වැරද්ද කළා තියෙන අපි නේ හොරා නෙමෙයි හොරා මොකක් කරලා නැහැ හොරා උදව් කරනවා අත්තරින්න අපි අත්තරින්න තු අල්ලාගෙන ඉන්න එක උද්බා කඩලා හරන් ගිහලා අත්තරින්න පුරුදු කරනවා අපට උදව් කරනවා ඒ හොරාට අඬ ගාලා ඉතින් ඒක ගෙනියන්න පටවගෙන යන්න ට්‍රාන්ස්පෝට් එක කීයක් හරි දෙන්න ඕනේ. මොකද පටවගෙන යන්න ලොයේද කියලා. කීයක් හරි දෙන්න ඕනේ. ඒක අපිට මේක අත්තර ගන්න බෑ. මොනසේ බලෙන් හරි අරගෙන අපි අත්ත අරවනවානේ බලෙන් හරි. උදව් කරනවා. මගෙන් නම් මොන හරි හොරකම් කරොත් මම පොලිසියට කියනවා උට මුකුත් කරන්න එපා කියලා උට කීයක් හරි දෙන්න රාලන් මේක ගෙනියන්න. උට උදව් කරන්න. ඒක දඬුවම් කරන්න දෙයක් නෑ.